بسم الله الرحمن الرحيم ديان سم كرنان ويت الله جي نامين والنجم إذا هوى ما ضل صاحبكم وما غوى وما ينطق عن الهوى إن هو إلا وحي يوحى علمه شديد القوى ذو مرة فاستوى وهو بالأفق الأعلى ثم دنا فتدلى فكان قاب قوسين أو أدنى فأوحى إلى عبده ما أوحى ما كذب الفؤاد ما رأى තාරකා අස්තගතවන කල්හි ඒ මත දිවුරමින් නුබලාගේ සහච්චරයා නොමග නොගියේය තවද මුලාවීද නැත ඔහු සිය මනෝ ඉච්ඡාව අනුව කතා නොකරන්නේය එය ඔහු වෙත පහල කරන ලද වහි එනම් දේව පනිවිඩමිස නැත ඉමහත් ප්‍රඥාවෙන් යුක්ත බලගතු තැනැත්තෙකු එය ඔහුට ඉගැන් වූයේය එහෙයින් ඔහු එහි රැඳී සිටියේය එය ඔහු ඉහළ සිටිජයෙහි සිටියදීය ඉන් පසු ඔහු සමීපයට පැමිණියය තවද පාවෙමින් සිටියේය දුනු දෙකක ප්‍රමාණයෙන් හෝ ඊටත් වඩා සමීපයෙන් සිටියේය ඉන් අනතුරුව ඔහුගේ එනම් අල්لهගේ ගැත්තාට පහල කළ යුතු දෑ එනම් දේව පනිවිඩ පහල කළේය ඔහුගේ මනස ඔහු දුටුදෑ බොරු නොකළේය أفتمارونه على ما يرى ولقد رآه نزلة أخرى عند سدرة المنتهى عندها جنة المأوى إذ يغشى السدرة ما يغشى ما زاغ البصر وما طغى لقد رأى من آيات ربه الكبرى أفرأيتم اللات والعزى ومناة الثالثة الأخرى ألكم الذكر وله الأنثى تلك إذا قسمة ضيزى ඔහු දුටු දෑ ගැන නුබලා ඔහු සමග විවාද කරන්නෙහුද සැබවින්ම නබිවරයා තවත් වතාවක් ඔහු දුටුවේය සිදරතුල් මුන්තහා ගසාසල ඒ අසලම ජන්නතුල් මවා එනම් මවා නම් ස්වර්ගේ පිහිටා තිබෙන්නේය වෙලාගන්නා වූදේ සිද්‍රාව වෙලාගත් කල්හි ඔහුගේ දර්ශනය ඉවත නොවිය තවද සීමාව නො ඉක්මවීය සැබවින්ම ඔහු තම පරමාධිපතිගේ ශ්‍රේෂ්ඨතම සංඥාවලින් සමහරක් දුටුවේය ලාත් සහ උස්සා ගැන නුඹලා කිසිදාක සිතුවෙහිද තවද තුන්මැන්නාවන මනාත් ගැනද සිතුවෙහිද. නුඹලාට පුරුෂයින් හා ඔහුට ස්ත්‍රීන්ද එසේනම් සැබවින්ම මෙය අසාධාරණ බෙදීමකි. ඉන්හිය ඉල්ලා අස්මාඋන් සම්මයිතුමූහා سميتموها أنتم وآباؤكم ما أنزل الله بها من سلطان إن يتبعون إلا الظن وما تهوى الأنفس ولقد جاءهم من ربهم الهدى أم للإنسان ما تمنى فلله الآخرة والأولى ඒවා නුඹලා සහ නුඹලාගේ මුතුන් මිත්තන් නම් කළ නාමයන් මිස නැත. ඒ ගැන අල්له කිසිම බලයක් පහල කළේ නැත. අනුමානය හෝ මනසේ ආශාවන් මිස ඔවුහු අනුගමනය නොකරති. ඔවුන්ගේ පරමාධිපතිගෙන් යහමග සැබැවින්ම ඔවුනට පැමිණියේය. තමන් ආශා කරන දෑ මිනිසාට නිවැරදියයි ඔහු කල්පනා කරන්නේද. පරලොවද මෙලොවද අල්ලා සතුය. وكم من ملك في السماوات لا تغني شفاعتهم شيئا إلا من بعد أن يأذن الله إلا من بعد أن يأذن الله لمن يشاء ويرضى إن الذين لا يؤمنون بالآخرة ليسمون الملائكة تسمية الأنثى وما لهم به من علم إن يتبعون إلا الظن وإن الظن لا يغني من الحق شيئا فأعرض عن من تولى عن ذكرنا ولم يرد إلا الحياة الدنيا ذلك مبلغهم من العلم إن ربك هو أعلم بمن ضل عن سبيله وهو أعلم بمن اهتدى අහස් හිද කොපමණ මලක් වරුන්ද නමුත් ඔවුන්ගේ මැදිහත්වීම ප්‍රයෝජනයක් ගෙන නොදෙන්නේය ඔහු අභිමත වූ සහ තෘප්තිමත් වූ කෙනෙකුට මැදිහත්වීමට ඔහුට අල්له අවසර දුන්නායින් පසුවමිස සැබවින්ම පරලොව ගැන විශ්වාස නොකරන අය මලක්වරුන්ට ස්ත්‍රීන්ගේ නාමයන් වලින් නම් කරති. නමුත් ඔවුනට ඒ ගැන දැනුමක් නැත. ඔවුන් අනුමානය අනුගමනය කරනු මිස නැත. අනුමානය සත්‍යය පිළිබඳ සැබවින්ම කිසිම දෑකින් ප්‍රයෝජනය නොවන්නේය. එනිසා නබි මුහම්මද අප සිහිපත් කිරීමෙන් වැලකි මෙලොව ජීවිතය හැර වෙනත් කිසිවක් අපේක්ෂා නොකරන අයගින් ඉවත්වව්. මෙය ඔවුන්ගේ ඥානයේ තරමයි. ඔහුගේ මාර්ගයෙන් නොමගගිය අය ගැන ඉතා හොඳින් දන්නේ නුබගේ පරමාධිපති පමණි. තවද යහ මග යන අය ගැනද මැනවින් දන්නේ ඔහුය. ولله ما في السماوات وما في الأرض ليجزي الذين أساءوا بما عملوا أساءوا بما عملوا ويجزي الذين أحسنوا بالحسنى الذين يجتنبون كبائر الإثم والفواحش إلا اللمم إن ربك واسع المغفرة هو أعلم بكم إذ أنشأكم مِنَ الْأَرْضِ وَإِذْ أَنْتُمْ أَجِنَّةٌ فِي بُطُونِ أُمَّهَاتِكُمْ فَلَا تُزَكُّوا أَنفُسَكُمْ هُوَ أَعْلَمُ بِمَنِ اتَّقَى අහස් හි දෑද මහ පොළොවේහි داد الله ساتوية إنسا පව් කරන්නන්ට ඔවුන් කළ දෑ අනුව ඔහු එනම් අල්له පලවිපාක දෙන්නේය තවද යහකම් කළවුනට හොඳ පලවිපාක දෙන්නේය සුළු වැරදිහැර බරපතල පව්වලින්ද අවනීත කම්වලින්ද වැලකී සිටින අයට අල්له තිලින පිරිනමන්නේය නුබලාගේ පරමාධිපති සමාවදීමේදී විපුලය ඔහු නුබලා පොළවෙන් මැවූ අවස්ථාවෙහිද නුබලා නුබලාගේ මව්වරුන්ගේ ගර්භයෙහි කලලේ ලෙසින් සිටි අවස්ථාවේද ඔහු නුබලා ගැන මැනවින්දනී. එහෙයින් නුඹලාම නුඹලා සවිශුද්ධයයි නොකියව්. බියබැතිමත් අයගැන ඔහු මැනවින්දනී. أفرأيت الذي تولى وأعطى قليلا وأكدى أعنده علم الغيب فهو يرى أم لم ينبأ بما في صحف موسى وإبراهيم الذي وفى ألا تزر وازرة وزر أخرى وأن ليس للإنسان إلا ما سعى وأن سعيه سوف يرى ثم يجزاه الجزاء الأوفى තවද නබි මුහම්මද් අල්لهගේ මාර්ගයෙන් හැරුණු අයෙකු නුඹ දැකතිබේද තවද ස්වල්පයක් දී නවත්වාගත් අයෙකු නුඹ දැකතිබේද ගුප්ත දෑ පිළිබඳ ඥානය ඔහුට තිබේද එමගින් ඔහු සත්‍යය දකින්නේද මූසාගේ ධර්මග්‍රන්ථයේ දෑ ඔහුට දන්වනු නොලැබුවේද තවද තම පොරොන්දු ඉටු කළ ඉබ්‍රාහිම්ගේ ධර්ම ග්‍රන්ථය ගැනද බර උසුලන කිසිම කෙනෙකු වෙනත් කිසිවෙකුගේ බර උසුලන්නේ නැතැයි යනුවෙන්ද මිනිසාට ඔහු වෙහෙස දැරූ දෑමිස නැතැයිද. ඔහුගේ වෙහෙසේ ප්‍රතිඵල ඔහු මතු දකිනු ලබන්නේ යැයිද ඉන් පසු ඔහුට පූර්ණ පලවිපාක දෙනු ලබන්නේ යැයිද. وأن إلى ربك المنتهى وأنه هو أضحك وأبكى وأنه هو أمات وأحيا وأنه خلق الزوجين الذكر والأنثى من نطفة إذا تمنى وأن عليه النشأة الأخرى وأنه هو أغنى وأقنى وأنه هو رب الشعرى وأنه أهلك عادا الأولى وثمود فما أبقى وقوم نوح من قبل إنهم كانوا هم أظلم وأطغى والمؤتفكة أهوى فغشاها ما غشى فبأي آلاء ربك تتمارى තවද අවසාන ඉලක්කය නුබගේ පරමාධිපති වෙත යයිද තවද මිනිසුනට සිනාසීමට සහ වැලපීමට සලස්වන්නේ ඔහුම යයිද මරණය පමුණුවන්නේත් ජීවය පිරිනමන්නේත් ඔහුම යයිද ශුක්‍රාණු බිඳුවකින් එය පහ වූ විට පුරුෂ සහ ස්ත්‍රී දෙවර්ගය නිර්මාණය කළේ ඔහුමයයිද නැවත නිර්මාණය පිරිනමන්නේත් ඔහුමයයිද ධනවත්වීමට සැලැස් වූයේත් වස්තුව පිරිනැමුවේත් ඔහුමයයිද ශරාහි හිමි ඔහුමයයිද පළමුුව පැවැති ආත් ජනසමාජය විනාශ කළේත් ඔහුමයයිද තවද සමූජ්ජන සමාජයද ඔවුන්ගින් කිසිවෙකුත් ඉතුරු නොකර විනාශය කළේත් ඔහුම යයිද තවද ඊට පෙර නූහගේ ජනතාවද විනාශ කළේත් ඔහුම යයිද සැබවින්ම ඔවුහු ඉතා කරූර සහ සීමාව ඉක්මවන්නෝ වූහ උඩු යටිකුරු කරන ලද නගරයන් විනාශ කළේත් ඔහු යයිද එවිට එය වැසූ දැය වැසුවේ යයිද ඔහුට දන්වනු නොලැබුවේද එහෙයින් මිනිසානනිි නුබගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයක් ගැනද නුබ සැක කරන්නේ. හාදානදියවුම් මිනන්නුදුරිල් ඌලා අසිෆතිල් ආසිිෆං ලයිසලහාමින් දූනිල්ලාහිකාශිෆා أفمن هذا الحديث تعجبون وتضحكون ولا تبكون وأنتم سامدون فاسجدوا لله واعبدوا මෙය ආදියේ දුන් අනතුරු ඇඟවීම් වලින් එකකි පැමිණෙන දෑ එනම් විනිශ්චය දිනය ළඟය අල්ලා හැර ඒ වලක්වන්නෙකු නැත මෙම දේශනය ගැනද නුඹලා පුදුම වන්නේ තවද නුබලා සිනාසෙන්නේද නුබලා අඩන්නේ නැතිද තවද නුබලා ප්‍රීති උත්සව පවත්වන්නේද මෙසේ මේවා නතර කරගන්නට තැත් කරන්නේද එසේ නොව අල්لهට සුජුත් කරාව තවද ඔහු නමදයෝ